සාදු සාදු ගෞරවනීය අපගේ ගුරු දේවෝත්තම පන්ත ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයන් අවසරයි සදහ බරපින් උතුණි මේ පින්වත් පිරිස සූදානම් වෙන්නේ මේමක් කොනක් පරක් දෙරක් නැති ගෝර බ්‍රහ්මෝ සංසාර සාගරයෙන් දුක් විඳින ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් ලෝකෙ පහළ වෙලා මේ සත්‍යයට සසර දුකින් ඈතර වෙන්න සද්ධර්මය තථාගතයන් වහන්සේ දේශනා කළා ඒ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්ටයි මේ හදන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අද මම මේ ධර්ම දේශනාව ටිකක් වෙනත් ආකාරයකට පවත්වන්න තීරණය කළා. මේ පිමුතුන්ට වැඩි අවබෝධයක් ලැබෙන විදිහට. අපි බොහෝ විටක බණ අහලා තියෙනවා. සමාහිත භාවනා කරලා තියෙනවා. නමුත් අපේ ජීවිත දිහා බැලුවාම බොහෝ විටක අපි හිතපු තැනමයි. ලෝකෙ තුල දුක් විඳින අරමුණේ අපි ඕනතරම් දුක් විඳිනවා. රාග දේශ මොහ ඇති වෙන අරමුණු වල රාග දේශ මොහ ඇති වෙනවා. ඉතින් මේ වගේ පරිසරයක් තුල තවත් එක් එක් සාම්ප්‍රදායික ධර්ම දේශනාවක් විතරක් නම් කරලා පළක් නැහැ. තවත් එක් බණ ඇසීමක් විතරක් නම් පළක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ සම්ප්‍රදායක් එහෙම නෙමෙයි. අපිට අවශ්‍යයි අපේ ජීවිතවල තියෙන සැබෑ తත්වයේ තේරුම් අරගෙන මේ ජීවිතයේ පවතින දුක් දුම්න ස්වභාවයක් තියෙනවා නම් මේක දුරු කරගන්න මාර්ගයක් හිලිපෙලි කළා ඒ මාර්ගයේ ගිහිල්ලා දුක් දුම්නස් නැති කරගන්න. ඒ සඳහායි අපි බණ අහන්නට ඕනේ. බණ ඇහිමින් මෙබඳු යහපතක් අපිට වෙන්නට ඕනේ. විශේෂයෙන් මතක් කරගන්න ඕනේ හැම ආගමකටම දර්ශනයකටම වඩා බුදුදහම වටිනවා කියලා අපි කවුරුත් දන්නවා. කිතුණු දහම හෝ වෙන අනිත් දහමක් ගැන ගත්තොත් ඒට වඩා බුදුදහම ගොඩක් වටිනවා කියලා. කාටද පුළුවන් කෙටි උත්තරකින් කියන්න මොකක් නිසාද අනිත් අනිත් ආගම් වලට දර්ශන වලට වඩා බුදුදහම වටිනවා කියලා කියන්නේ මොකක් නිසාද කියලා? එකක් කියන්න පුළුවන්. නමුත් ඒකට වඩා සරල අපේ අපේ ළඟෙම ජීවිතේම කිව්වොත් අපි අපි මෙහෙම කිව්වොත් හැම ආගමකින්ම දර්ශනයකින්ම දුකේ මිදීමක් පෙන්වන්නේ මරණයෙන් පස්සේ. අර බුදුහාමුදුරුවෝ පෙන්නනවා දුකෙන් මිදීම පළක් නෑ මරණයෙන් පස්සේ ඉන්නකොට දුක් විඳලා. දුක තියෙන වෙලාවේ දුකෙන් මිදෙන්න ඕනේ. කෙටියෙන් කියනවා නම් දැන් අපේ ජීවිතේ දුක්ඛගතයි මේ ජීවිතේම දුකෙන් මිදෙන්න පෙන්නනවා. ඒ නිසායි හැම ආගමකටම දහමකටම වඩා මේ ශාසනය මේ දර්ශනය වටින්නේ. කාටද විශ්වාස කරන්න පුළුවන් මරණයෙන් පස්සේ දුක් නැති වෙන්න පුළුවන් වේද බැයිද කියලා. නමුත් කෙනෙකුට ජීවත්ව ඉද්දිම ලෝකයේ දුක් විඳින ලෝකයේ අතරින් දුක නැතුව හිටියොත් ඒ දහම ශාස්ත්‍රවරයා කෙරෙහි ගෞරවෙන්ද පිළිගන්නේ නෑ Tamanටම අත්විඳින්න පුළුවන් මේ එන්න මේ ඇවිල්ලා බලන්න කියලා ඕන කෙනෙකුට බය නැතුව පෙන්වන්න පුළුවන් දහමක් එහෙපත්තිකෝ එතකොට ඒ නිසායි මේ බුදුදහම අනිත් හැම ආගමකටම දහමකටම වඩා වටින්නේ කාටද කියලා දෙන්න පුළුවන් තමන්ගේ ජීවිතයෙන් ඒ පිළිබඳ විඳපු අත්දැකීම ඒ කිව්වේ දුක උපදිනකොට දුක නැතුව ඉන්න පුළුවන් මෙන්න මේ විදිහටයි කියලා අනිත් අය අතරින් අනිත් ආගමික කෙනෙක් කවුරු හරි ඇහුවොත් ඔයගලන්ට පුළුවන්ද කියලා දෙන්න නෑ ඔය ඔක්කොටම වඩා මෙන්න මේ වගේ බලන්න මේ වගේ දුකක් ඉන්නොත් මෙන්න මේ වගේ බලලා දුකින් මිදෙන්න පුළුවන් මේ මොහොතේම කියලා සම්දිත්තිකයි මේ ධහම. අකාලිකයි කල් නොවේවා විපාක දෙනවා. එතකොට මෙන්න මේ වගේ ධහමක වැටහීමක් ධහමක අවබෝධයක් අපේ ජීවිතවලට ලැබෙන්නට ඕනේ. මේ වගේ අවබෝධයක් තුලින් දුක් විඳින අපේ මේ ජීවිතය අද අදම නිදුක් බවට පත් වෙන්නට ඕනේ. ඒ සඳහා පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ඒ නිසා මම කිව්වේ බණ ඇහිම කියලා තවත් එක් සම්ප්‍රදායක් වෙන්නේ නැතුව මාත් බණ කියනවා කියලා එක් සම්ප්‍රදායකට කොටු නොවි අපි ਵਿਚාරශීලීත්වයේ ඉදිරිපත් කරගෙන ජීවිතවල සැබෑ తත්වය કૃතිමව නෙමෙයි ගවේෂණය කරලා බලමු අපි කරන්න ඕනේ මොකක්ද කියන කාරණාව මත බෞද්ධයෙක් වෙනවා මිසක මොකද්ද කරන්න ඕනේ කියලා මනාව අවබෝධ කරගන්න නුවණ මත අවබෝධයේ මත සැබෑ බෞද්ධයෙක් බිහි වෙනවා මිසක එහෙම නැතුව සාම්ප්‍රදායිකව මේ දේවල් කළා කියලා මේ බෞද්ධයෙක් බිහි වෙන්නේ නැහැ. එතකොට දැන් අපේ ජීවිත වලට අපි අපිම නැඹුරු වෙලා බලමු ටිකක්. කෙනා කෙනාගේ වයස බලා ගන්න මේ කාලය තුල අපි මෙච්චර කාලයක් ජීවත් වුණා ඇයි අපි ජීවත් වෙන්නේ හැමෝගෙම අහලා බලන්න අපි මේ ලෝකේ ඇයි මේ ජීවත් වෙන්නේ මොකටද ජීවත් වෙන්නේ මොකද ජීවත් වීමේ බලාපොරොත්තු පරමාර්ථය මොකද්ද ලෞකික සැප ප්‍රශ්නයක් නෑ ලෞකික වේවා ලෝකෝත්තර වේවා අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකෙ තුල සැපනම් දැන් ඊගාට ප්‍රශ්නයක් නේද දැන් හැමෝම එහෙමද සැපද මේ බලාපොරොත්තු වෙන්නේ එතන මං අහන්නේ මං කිව්වා බොහොම ස්වභාවික අපේ ජීවිතයේ කියන්නේ මෙතන මං අහන ප්‍රශ්නෙට අපේ ජීවිතේ නැති උත්තරයක් දෙන්න නෙමෙයි මම කියන්නේ අපි ස්වභාවිකව ඉන්න තැන ඉඳලා ගවේෂණය කරමු අපි මේ ගෙවල් දොරවල් හදනවා, දරු මල්ලු ඇති කරගන්නවා, යාහන වාහන ගන්නවා, ඉඩකඩම් ගන්නවා, මිල මුදල් හොයනවා, රැකී රක්ෂා කරනවා, ඉගෙන ගන්නවා. මේ කටයුතු ඇයි අපි කරන්නේ? කරලා අපි ජීවිතයේ මේ ඉදිරියට ඉදිරියට පවත්වගෙන යන්නේ ඇයි? මේ ප්‍රශ්නේ අපි අපෙන් අහලා තියෙනවද? මොකක් නිසාද මේක කරන්න කියලා අපි හිතුවොත් මොනවා හරි දෙයක් කරනකොට අපි දන්නවා ගොවි මහත්තයෙක් යම් කටයුත්තක් කරන්න ඉතල විශාල දැක්මක් තියෙනවා. එයාගේ දැක්මක් තියෙනවා ගොවිතැන් කළාම අත්යන්නක් ගන්න පුළුවන්. ඒ අත්යන්න අරගෙන ඒක කඩේට විකුණලා ඒකෙන් ලැබෙන මුදලින් මම මේ ගෙදරට මෙන්න මේ බඩුව ගන්නවා. කියලා ඔන්න දැන් කෙරවල දක්වාම අර්ථයක් තියෙනවා. මේතර අර්ථයක් තියෙන කෙනා පටන් ගන්නෙ මොකද නියර රහින තැන. දැන් නියරයි රහින්නේ. නමුත් මෙයාට ඔළුවේ තියෙන ලොකු දර්ශනයක් දැක්මක් තියෙන මොකද්ද? ගෙදරට අඩුපාඩු බඩු මුට්ටුවක් ගන්න. මෙයා මග නතර වෙන්නේ ඇයි නියර රහින දේ කළාට එපමණකින් යා නියර රහින නතර වෙනවද? නෑ. එයා දන්නවා මම යම් අර්ථයක් සඳහා නම් මේ දේ කරන්නේ මෙපමණකින් ඒක ඉවර නෑ. එහෙනම් ඊගවට කරන්න ඕන එක දන්නවා. නියර රැස්තාම ගවට හාන්න ඕනේ. ගවට මඩවන්න ඕනේ. ඊට පස්සේ වීහින්න ඕනේ කියලා මේ එකින් එක එකින් එක දන්නවා එයා. ඇයි මේ වගේ අර්ථයක් සඳහා යන්න තියෙන්නේ කියලා ඉතල ඉලක්කයක් තිබුණා. ඉලක්කයක් නැති වුණොත් ඒ සමාජ නියර රැහලා නැතර වෙයි. සමාජයට හාල නැතර වෙයි. ඒ වුණාට තමන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවද? වෙන්නේ නැහැ. ඒ වගේ අපිට අපේ ජීවිතේදී මං ජීවිතේ ජීවත් කරන්නේ මෙන්න මේ සඳහායි කියලා තිබුණ දිලක්යක් තියෙනවා දිලක්යක් තිබුණා නම් තියෙනවා නම් අපි කොහොම හරි මොනවා හරි කරලා ඔහි ජීවත් වෙන්නේ හැම විටකම අපිට වැටහෙනවා හැම විටකම අපිට තේරෙයි මේක හරියන්නේ එහෙනම් ඒක වෙනස් කර කර වෙනස් කර කර ගතානුගතිකව ඔහි ඉන්නේ නැතුව අපි අපේ ඉලක්කය සම්පූර්ණ කරගැනීම සඳහා එතෙන්ට යනවා. එහෙනම් දැන් අපි කොහොමද මොකක් නිසාද ජීවිතේ ජීවත් කරන්නේ? කියන්නවලු. දන්නේ මේ මං අහන්නේ මගේ ජීවිතය ගැන එහෙම නෙමෙයි. එහෙම නැත්නම් මේ કૃතිම මුකුත් නෙමෙයි මං කිය එක ස්වභාවිකම දෙයක් ගැන. කෙනා කෙනා ඇයි ජීවත් වෙන්නේ ලෝකේ? උපන්නින්දද? හ්ම් අකුසල ඔව් එතකොට හේතුඵල ධර්ම අනුව කර්ම විපාකයෙන් උපන්න නිසා ඔය ජීවත් වෙනවා. එහෙමද? ඒක හරි. ධර්මතාවයක මෙහෙම දෙයක් වෙනවා. නමුත් දැන් අපිට අපේ මනසේ තියෙන්නේ මේ පටිච්චසමුපාදයක් හෝ ධර්මතාවයක් නෙමෙයි ධර්මතාවය ඒක වුණාට අනාත්ම සිද්ධාන්තය වුණාට අපි ගාව තියෙන ආත්ම සංකල්පය මේ මම මේ මගේ නෑදෑයෝ මේ ලෝකයේ අය කියන තැනකින් ඉන්නේ ඒකයි මම කිව්වේ අපි ඉන්න තැන ඉඳලා මොකද මට ඕනේ මොන හරි ධර්ම දේශනා කළ මොන හරි දෙයක් කියන නෙමෙයි සැබෑම ජීවිතවල සැබෑ தත්වයට යන්න ගිහලා එතන ඉඳලා මොකද්ද අපි කරන්න ඕන කියන අවබෝධයක් ජීවිතයට දෙන්න පුළුවන් නම් එතනයි වටින්නේ. නැත්තම් ගොඩ එන්න බැරි තැනක් කියලා ගොඩ එන්න බැයි නම් පළක් නැහනේ. එහෙම නේද? අපිටම තේරෙන්න ඕනේ අපි මොකද්ද කරන්නේ අපි කළ යුත්තේ එහෙනම් කියන එක. ඒකයි. මම මෙහෙම කිව්වොත් අපි නොදන්නවා වුණාට අපි මේ හැම කෙනෙක්ම ජීවිතේ මේ හැම අරමුණක් ගානෙම හොයලා තින්නේ සැප සතුට දෙක. අපි හැම කෙනෙක්ම අපි නොදන්නවා වුණාට උත්සාහවත් වෙලා තියෙන්නේ දුක නැති කරන්න. මේ කිව්වොත් කවුද විරුද්ධ වෙන්නේ? ඒක හරිද? කවුරු කැමතිද දුකට? කැමති? නෑ. කවුරු කැමති නේද සැපට සැනසෙල්ලට? හොඳයි. එහෙනම් මෙන්න මේ අපේ ජීවිතයේට සැප සතුට දෙක ළඟා කරගන්නට තමයි අපි උත්සාහවත් වෙන්නේ දෙකේම අර්ථ එකයි දුක නැති කරන්න කියලා කෙනෙක් කිව්වත් ඒකේ අනිත් පැත්තේ ඉබේම තියෙන එයා කැමති සැප ලබන්න කියන එකට කෙනෙක් කිව්වොත් සැප ලබන්නයි මේ ජීවත් වෙන්නේ කියලා ඒකේ තියෙන දුක නැති කරන්න කැමතියි කියන එතකොට මේ ජීවිතයේ දුක නැති කරගන්නයි අපිට ඕනේ නැත්තම් සැපවත් වෙන්නයි අපිට ඕනේ කියලා මෙන්න මේ ටික හෝ අපිට වැටහුණා නම් අපි ඊට පස්සේ මොන හරි දෙයක් කර කර ඉන්න නුවණක් තියෙනවනම් මම ඊයේත් මතක් කළා අපිට හැදෙන රෝගයක් මේ ඔළුව කැක්කුමක් කියන්නකෝ කෙනා කෙනාගේ වයස සිහි කරගන්න මෙච්චර කාලයක් මේ ඔළුව කැක්කුම තිබුණා අවුරුදු 25ක් තිබුණා 30ක් තිබුණා මේ අවුරුදු 25ක්ම එක වෙද මහත්තයෙක්ගෙම බෙහෙත් ගත්තා. චුට්ටක්වත් සනීප වුණේ නැහැ. අවුරුදු 25ක් ඔළුවේ ගැක්කම තිබුණා. අවුරුදු 25ක්ම බෙහෙත් ගත්තා කියන කියන විදිහට වෙද මහත්තයා කියන දැන් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා කියන කියන විදිහට අපි බෙහෙතුත් මාරු කර කර ප්‍රතිකර්ම කළා ඔළුවේ ගැක්කම හොඳ වුණේ නැහැ. දැන් සුදුසු නැද්ද මේක කළාට සුවයක් නැහැ වෙන වෙද මහත්යෙක්වත් ඉන්නවනම් හොයලා බලන්න ඕනේ කියලා හොයන එක සුදුසු නැද්ද මොකද අවුරුදු 25ක් 30ක් සමහරට 50ක් විතර එතකොට ඒ වගේ හොඳට සිහි කරලා බලන්න ජීවිතය ගැන දුක නැති කරන්න කියලා මොන තරම් දේවල් අපි කරලා ඇද්ද? අද මේ වෙනකොට දුක නැතුව ඉන්න කොච්චර දේවල් කරලා ඇද්ද? ගෙදරට රූපවාහිනියක් ගෙනාවේ ඇයි? මොකද ගෙනාවේ? දුක නැතුව ඉන්න. සතුට වෙන්නේ. ගෙදර හාල් තියනවා නම් හාල් ගෙන්න කඩේ යන්න ඕනේද? නෑනේ. හාල් ගේන්න කඩේ අනේකෙන් කියන ගෙදර එක නෑ කියන එක. එහෙම නේද? තමා තුල සතුට තියෙනවා නම් සතුට හොයාගෙන බාහිර ලෝකෙට යනවද? යන්නේ නෑ. බාහිර උපකරණ වල පිහිට හොයන්නේ සතුට වෙනුවෙන් ඒ කියන්නේ තමා තුල සතුට නෑ කියන එකනේ. එහෙම නේද? හොඳයි. නිකන් මම මේ දොස් කියනවා නෙමෙයි අපි නිකන් විමර්ශනය කළා අපි ගැන බලමු. ගෙදරට රූපවාහිනියක් ගෙනාවේ ඇයි? දුකක් දුම්නසක් ඇතිවෙච්ච වෙලාවක නැතිනම් සතුටක් ලබන්න ආස්වාදයක් ලබන්න එතකොට තව මොන හරි තියෙන දේ gedara තියෙන බඩු මුට්ටු දිහා බලන්න මම මේවා දෝෂය කියන එක නෙමෙයි මේ කියන්නේ රූප බැලුවනම් ශබ්ද ඇහුවනම් ගඳ සුවඳ ලැබුවනම් මේ හැම දෙයකින්ම අපි රසට කැම හදලා කනවා කායත මෘදු මුලක ස්පර්ශ ලබා දෙනවා සිතින් හොඳ අරමුණු හිතන මේ හැම එකකම හොයලා තියෙන මොනවද සැපසතුට දෙක ඊට අමතරව දුක නැතුව ඉන්න පුළුවන් මුදල් තිබුණොත් කියලා අපි දන්නවා අහලා තියෙනවා ඒ හින්දා මිල මුදලුත් එකතු කරනවා දුක නැතුව ඉන්න පුළුවන් දේපල වස්තු තිබුණොත් මොකද අපි දන්නේ අද දුක කියන එක එන්නේ මොකක් නිසාද? රස්සාවක් නැති වුණොත්, ගෙයක් දොරක් නැති වුණොත්, දූ දරුවෝ නැති වුණොත්, මිල මුදල් නැති වුණොත්, ඉඩ කඩම් කුඹුරු යාන වාහන නැති වුණොත් දුක් විඳින්න වෙයි. එතකොට දුක නැති වෙන හැටි දන්නේ මොකද්ද? කොහොමද අපි? මිල මුදල් තිබ්බොත් දුක නැතුව ඉන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. ධර්මවල හදාගත්තොත් යාන වාහන ඉඩකඩම් මේවා ගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. මේ දුක නැතුව ඉඳීම සඳහායි මේ ඔක්කොම ලකලා තියෙන්නේ මේක. හොඳට බලන්න හිතලා. මේකට කියනවා අනාර්ය දර්ශනය කියලා. දුකට හේතුව දකින්නේ බාහිරින්. මේ මේ මේ දේවල් හින්දා දුක එන්නේ. ගෙයක් දොරක් නැති හින්දා රස්සාවක් නැති හින්දා මිල මුදල් නැති හින්දා ඉඩකඩම් නැති හින්දා තමයි දුක එන්නේ දුක නිරෝධය දුක නැතිවීම දකින්න මොකෙන්ද ඒ බාහිරෙන් ගෙයක් දොරක් හදාගත්තොත් දරුවල් හිටියොත් ඉඩකඩම් තිබුණොත් දුක නැතුව ඉන්න පුළුවන් කියලා ඒත් එහෙම හිතන ඒ සංකල්පය ඔස්සේ දුවලා දුක නැති කරන්න කියලා මිල මුදල් එකතු කරන රස්සාවල් කරන අපිට මොහොතකටවත් හිතුනේ නැහැ එහෙනම් කෝටි ගණන් මුදල් තිබුණු අය මේ ලෝකේ හිටියා. ඉන්නවා. මේ අය දුකෙන් මිදිලද? එහෙනම් මේ බොහොම අමාරුවෙන් දුකසේ මුදල් ටිකක් හොයලා මමද මේ අජරාමර වෙන්න හදන්නේ කියලා නිකන්ම සිතුන්නේ නැහනේ. දුක නැතුව ඉන්න මිල මුදල් මෙච්චර එකතු කරන අපිට හිතුන්නේ නැද්ද ලෝකේ ඕන තරම් අය ඉන්න මුදල් තියෙන මේ අය එහෙනම් දුකෙන් මිදිලාද එහෙනම් මේගොල්ලෝ දුක් නැති ඇත්ත වෙන්න ඕනේ නේ යාන වාහන ඉදකඩන් අක්කර 100 ගණන් තියන අය ඉන්නා ලෝකේ. ඒ අය දුක නැති කරපු අයද? නෑ දුක නැති කරන්න කියලා අපි මේ පොඩි ඉඩම් කැල්ලක් අරගෙන මේ හදන්න හදන්නේ. මම මේ කියන්නේ රැකියාව කරන එක වැරදි කියන එක නෙමෙයි. ගැඹුරක් හදාගන්න එක වැරදි කියන එක නෙමෙයි. දුකේ නැති කිරීම මෙතනින් දකින්න එක වැරදි කියන එක. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ ඒක අනිත් පැත්ත. දුකට හේතුව පෙන්වන මොකද්ද? තණ්හාව. දුක නැති කිරීමට පෙන්වුවා තණ්හාවක නැති කිරීම. ඒ මූලික වචනෙන් පෙන්වුවා බාහිරයට ගිය අපේ මනස දුකට හේතුව බාහිරෙන් දැක්කා ගේ කැඩෙන හින්දායි දුක ආවේ දරුව නැති වෙච්ච නිසායි දුක ආවේ මිල මුදල් නැති නිසායි දුක ආවේ ඔහොමනේ අපි දුකේ නේ හේතු දකින්නේ නේද? ඔහොමනේ දුකේ නේ හේතු දකින්නේ ඔහොමනේ. ඒතර දුකේ නැතිවීම හේතු දකින්නේ අර දේවල් තියෙන එක. බුදුහාමුදුරුවෝ ඒක නෙමෙයි. දුක ආවෙත් ඔහෙන් නෙමෙයි දුක නැති වෙන්නේ උතනින් නෙමෙයි. වෙන දුකට හේතු තණ්හාව දුක නැති කරන්න පුළුවන් වෙන්නේ තණ්හාව නැති කිරීමෙන් කියලා. මේවා ඔක්කොම හොඳට අහලා තියෙනවා. මම හිතන්නේ චතුරාර්ය සත්‍ය කියන්න කියලා කිව්වොත් බොහෝ කටපාඩමින් කියන දක්ෂය ඇති. නමුත් ජීවිතය දිහා අරගෙන බැලුවාම කොතනින්ද චතුරාර්ය සත්‍ය ක්‍රියාත්මක කරලා තියෙන්නේ? බුදු රජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයේද? නෑ අනිත් පැත්තට අපේ දුක එනකොට දුක නැති කරන්න අපි කරලා තියෙන්නේ අනාර්ය ප්‍රතිපදාව. නමුත් අපි කියනවා අපි බෞද්ධයෝ කියලා අපි පිළිගන්නා බුදුහාමුදුර අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා බුදුහාමුදුර ශාස්ත්‍රඥ වහන්සේ කියලා පිළිගන්න අපි බෞද්ධය කියන අපේ ජීවන චර්යාව දිහා බැලුවොත් සමහර විට බෞද්ධ නොවන කෙනෙකුගේ පැවැත්මයි අපේ පැවැත්මයි සමහර විට නෙවෙයි බොහෝ තේින්න සමානයි වෙනසක් නැහැ. ප්‍රශ්නයක් මතුවෙනවා කොතනින්ද බෞද්ධ උනේ කියන එකට. මම කියන්නේ තුන්වෙනි සරණ ගත වෙච්ච පමණකිනුත් බෞද්ධයි. නමුත් බෞද්ධයා කියලා වචනයට නෙමෙයි වචනේ පරිසමාර්ථයෙන්ම කියනවා නම් කියන්න වෙනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මය දැකපු කෙනාට ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචේ වස්සසතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං තේයෝ පස්සතෝ ධම්ම මුත්තමං යම් කෙනෙක් මේ සද්ධර්මය නොදැන අවබෝධ කර නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් මේ ජීවිතයේ හිස් ජීවිතයක් යම් කෙනෙක් මේ සද්ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වෙනවා නම් මේ ජීවිතේ වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අපි මම මතක් කළා පුංචි කාලේ ඉඳලා මේ වෙනකම්ම කලේ සැප සතුට දෙක හොයන එක. හැමදාම උත්සාහවත් උනේ දුක නැති කරන්න. අපි දන්නේ නැති වෙන්න පුළුවන්. අපි හැම කෙනෙක්ම මිනිස්සු විතරක් නෙමෙයි. මේ ලෝකේ පහළ වෙන තිරසංගත සත්ත්වන් ඉඳලා හැම කෙනෙක්ම කරන්නේ ඕක. ඒත් අවාසනාවන්ත කාරණාව මරණාසන්න මොහොත වෙනකොට හැම කෙනෙකුටම ලැබිලා නැත්තේ මොකද්ද? සැපසතට දෙක. අවසන් කරගන්න බැරි වෙලා තින්නේ මොකද්ද? දුක. ඒකට හේතුව මොකද? දුක නැති කරන්න කියලා මොකක් හරි කළාට දුක නැති කරන්න මොකද්ද කළ යුත්තේ කියලා අපි හොයලා නැහැ. හරියටම අපි දැක්කනම් දුක නැති කරන්න කළ යුත්තේ මොකද්ද කියලා හරියටම අවබෝධ වුණා නම් දන්නව වෙන යන්න තැනක් නැහැ. මෙන්න මේකයි කරන්න ඕනේ කියලා ටික ටික හරියා දන්නවා. දැන් සවැත් නුවර හිටිය 7 කෝටියක් ජනකායේ 5 කෝටිය කාර්ය ශ්‍රාවකයෝ ඔක්කොම මහාන වෙලා වනගත වෙලා හිටපු අයද? බොහෝ දිනේ ගිහි අය නමුත් මේ හැම කෙනෙක්ම ගිහි ජීවිතේ ජීවත් වෙනකොට ජීවත් කරනකොට ඒගොල්ලන්ට තිබුණ ජීවිතය අවසන් වෙනකොට පරලෝව සැනසෙන සතර දුක ගෙවෙන දර්ශනයකුත් මෙන්න මේ ටික තියාගන්න කියන එකයි මම කියන්නේ මහාන වෙන්න ආරණ්‍යට යන්න කියන එක නෙමෙයි මම කියන්නේ මේ වටිනා බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතයක් ලැබුණු මේ මොහොත අතහරින්න එපා. මේට වඩා හැබැයි ටිකක් හිතන්න වෙනවා. හිතන්න ඕනේ. නැත්තම් අපිට වෙන්නේ කාටද? හලංගතියට වගේ. හලංගතියට මොකද වෙලා තියෙන්නේ? පළඟැටිය දැකලා තියෙනවද? දැකලා තියෙනනේ. හොඳට හිතලා බලන්න පළඟැටිය කියන සතා ගැන. මේ සතා පහනට බොහොම කැමතියි. පහන්දලට ආසයි. Taman කැමති දේ ආස කරන දේ ලබා ගන්නවා කියලා කියන්නේ පහන්දලට පයින්නවා. පයින්නකොට මොකද වෙන්නේ? පිච්චෙනවා. පිච්චෙනකොට දුක එනවා. ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක යමකින්ද දුකාවේ ඒ පහන් දැල්ලට ආපහු පයින්නවා. මැරෙනකම් මොකද කරන්නේ? දුකම විඳින්න දුකටම පයින්නවා. නුවණක් තියනවා නම් හිතලා බලන්න මේ සිද්ධිය දිහා පළඟටිය පැත්තකට ලයින්නොට පහන ආවද? නැහැ. එහෙනම් දැන් පළඟටිය දුක් විඳින්නේ කවුරු නිසාද? තමන් නිසාමයි. තමන්ම දුකට පැනලා තමන්ම දුක් වෙනවා නම් ඒ ජීවිතයේ වාසනාවන්තද අවාසනාවන්තද? අවාසනාවන්තයි. බොහොම නුවණැත්තෙක්ද මොඩෙක්ද? මොඩයි. එම් සුදුසීද කියන්නේ සුදුසීනේ? ඇයි යම් කිසි කෙනෙක් තමන්ම දුකට පැනලා දුක් වෙනවනම් නමුත් ඒ සතා දන්නේ තමන් මොඩයි කියලා. එයාගේ මෝඩ ක්‍රියාව දන්නේ භවයේ ටිකක් උසස් වෙච්ච අපි. අපි දන්නවද කලඟැටිය රැවටුණා වගේම ඒ මට්ටමටම මේ රැවටුණා වගේම ඒ විදිහටම අපි toy දේ කරනවා කියලා දන්නවා. මට්ටම උසස් වුණාට හොඳට බලන්න පළඟටිය මොනතරම් මෝඩද කියලා. මේ පහන් දැල්ලට පැනපු කෙනෙක් නොපිච්චුනොත් තමයි පුදුමේ. පිච්චෙන එක පුදුමයක්ද? නෑ. පහනට පයින්නකොට නොපිච්චුනොත් පුදුමයි. පිච්චෙන එක නම් පුදුමයක් නෑ. ඒ වගේ අපේ ජීවිතය ඇත්ත දැක්කොත් අපේ ජීවිතය දිහා බැලුවොත් අපි දුක් නොවින්දොත් තමයි පුදුමේ. අපි දුක් විඳිනවා නම් නේද ඒක පුදුමයක් නෑ. නමුත් අපි දන්නේ ඒ සතා ඒක දන්නේ වගේ අපි දන්නේ අපි පළඟකේ වගේ දුක්කම විඳින්න දුකටම තණ්හා කරනවා කියලා. සිහි කරලා බලන්න තම තමන්ට දුක ආවේ කොහෙන්ද කියලා අපි දුක් විඳ කොහොමද කියලා දේපොළ වස්තුව හරක බාන ඉඩකඩම් මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන මම මගේ කියලා ගත්ත මේ ජීවිතයේ ඉඳලා මේ වස්තුන් කෙරේ බැඳුණු නිසා මේව නිසා නේද අපිට දුක ආවේ හොඳයි අපි කවුරුත් කැමති වෙන්නේ ප්‍රාර්ථනා කරන්න හොයන්නේ මොනවද අපා දුක ආවේ මිල මුදල් ඇති බව නිසා නම් නැති බව නිසා ඇති බව නිසා හෝ නැති බව නිසා. ගෙවල් දොරවල් රැකිරක්ෂා මේවා ඇති බව නිසා හෝ නැති බව නිසා දුක එන්නේ අපිට. අප හොයන්නේ ඒත් මේවම. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බොහොම වටිනා දර්ශනයක් සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ ඕගතරණ සූත්‍රය කියලා. මේ සූත්‍රයෙන් ලෝකෙට පෙන්වන හොඳ දර්ශනයක්. එක්තරා දෙවියෙක් ඇවිල්ලා බුදුරජාන් වහන්සේගෙන් අහනවා නිදුකාණන් වහන්සේ නුඹ වහන්සේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවත්නි මම පිහිටාද නොසිටමින් වෑයම්ද නොකරමින් ඕගේ තරණය කළා කියලා මම ඒක තේරෙන මට්ටමට දේශනා කරන්නම් සීකර ගන්න ඔගලඟ වැටුණ ගැඹුරු වතුරකට ගොඩක් ගැඹුරු වතුරක් නැද්දට ගිහිල්ලා දැම්මහම කවුරු හරි අහනවා ඔය කොහොමද මේකෙන් එගොඩ ආවේ? ඔගොල්ලෝ උත්තර දෙනවා කොහොමද? පිහිටාද නොසිටමින් වෑයම් නොකරමින් ගොඩ ආවා කියලා. ඒ වගේ. ඒ කිව්වේ දැන් වතුරට වැටුණු කෙනා අත් ගහ අත් ගහ හිටියොත් වෑයම් කර කර හිටියොත් යට යන්නේ නැතුව උඩින් ඉන්න පුළුවන් නේද? එහෙම වෑයම් නොකළොත් මොකද වෙන්නේ? යට යනවා. යට ගිහිල්ලා මැරෙනවා. දුකටපත් වෙනවා. හොඳයි. එහෙම අද්ද ගහ වෑයම් කර කර හිටියත් යට යයිද? තේරුණා නේද? වතුරක් ගැඹුරට ගිය කෙනෙකුට එයාට උඩ ඉන්න පුළුවන් උඩ පා වෙනවා. මෙහෙම කොච්චර ලාවක් ඉන්න පුළුවන් මේ? මේ විදියට කොච්චර ලාවක් ඉන්න පුළුවන් වෙයිද? එහෙම ඉන්නකොට ටිකක් වෙලා මේ විදිහට ඉන්න පුළුවන් ඒත් ආපහු මහන්සි වැඩි අර ක්‍රියාව නතර වෙලා ආයෙත් යට යනවා වතුරක් මැද්දට ගිය කෙනෙක් වැටුණු කෙනෙක් වෑයම් කළත් ගිලෙනවා වෑයම් නොකළත් ගිලෙනවා මැරෙනවා දෙන්නටම මරණීය දුක විඳින්න වෙනවා ඒකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ වගේ ඕකේ පෙන්වුවා කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාවෝග කියලා හතරක් මේ ඕගේ ඇතුළට කෙනෙක් ගිහිල්ලා නම් එයා දුක නැතුව ඉන්න හැදුවත් දුක නැතුව ඉන්න උත්සාහයක් නැතත් සමානව දුක් විඳිනවා. මහ විශාල ගිනි ගොඩක් ඇතුළට කෙනෙක් ගිහිල්ලා දෙන්නෙක් යනවා. ගිනි ගොඩක් ඇතුළට. ගිහිල්ලා එක්කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ මේ දුකෙන් නොපිච්චි ඉන්න බේරෙන්න උත්සාහයක් නැහැ. ඔය ඉන්නවා. මෙයා පිච්චෙනවද නැද්ද? කතා කරන්න කතා කරන්න. පිච්චෙනවා. තව එක්කෙනෙක් ඉන්නවා ගිනිගොඩ ඇතුළට ගිහිල්ලා එයා පිච්චින්නේ නොපිච්චි ඉන්න ගිනිගොඩේ මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට පයින්නවා. මෙයාට මොකද වෙන්නේ? පිච්චෙනවා. මෙයා නොපිච්චින්න උත්සාහවත් වෙනවානේ. ඒත් පිච්චෙනවා ගින්දරෙන් ඉන්නේ නේද? ඒක වළක්වන්න පුළුවන්ද? ගිනිගොඩ ඇතුළට ගිහිල්ලා නම් නොපිච්චින්න උත්සාහවත් වුණත් නැතත් දෙන්නව පිච්චිම වළක්වන්න පුළුවන් කමක් නම් නැහැ. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ කාම ඕගේ ඇතුළට කෙනෙක් ගිහිල්ලා නම් එයා දුක නැතුව ඉන්න උත්සාහවත් වුණත් නොවුණත් දුක් විඳිනවාමයි මේ ලෝකෙ දිහා බලන්න ටිකක් අපි මම මගේ මගේ ආත්මයයි කියලා අරගෙන ඉන්න මේ ලෝකෙ දිහා අපිට මේ ලෝකෙ පේනවා සමහර අය දුක නැතුව ඉන්න කිසිම උත්සාහයක් නැහැ. කුසීතයි කම්මැලි. සමහර විටක පොල් කට්ටක් අරගෙන අනුන්ගෙන් කීයක් හරි ඉල්ලගෙන හම්බ වෙන දේෙන් පාන් පාන් කැල්ලක් කාලා ওই ජීවත් වෙනවා. කිසිම උත්සාහයක් නැහැ. මෙයා ඉපදීමේ දුක විඳින්නේ නැද්ද? විඳිනවා. මෙයා ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? අප්‍රියං හා එක්වීමේ දුක ප්‍රියංගෙන් වෙන්වීමේ දුක හිතන ප්‍රාර්ථනා කරන කැමති දේවල් නොලැබීමේ දුක විඳින්නේ නැද්ද විඳිනවා හොඳයි ඊට පස්සේ බලන්න ජීවිතේ දුකක් නැතුව ඉන්න කියලා ක්‍රමවත් ජීවත් වෙන්න ඕනේ කියලා ගෙවල් දරවල් හදාගෙන දරු මුණුපුරව හදාගෙන යාන වාහන ඉඩ කඩන් හදාගෙන ඉන්න පුරුෂ පුද්ගලයෙක් ගන්න දුක නැතුව ඉන්න උත්සාහවත් වෙන කෙනෙක් මෙයා ඉපදින දුක විඳිනවද නැද්ද? විඳිනවා. මෙයා ලෙඩ වෙනවද නැද්ද? මහලු වෙනවද මෙයා? මරණයටපත් වෙනවා. එතකොට අප්‍රියංගා එක්වීමේ දුකත් එනවා. ප්‍රියංගෙන් වෙන්වීමේ දුකත් එනවා. හිතෙන් දෙ නොලැබීමේ දුකත් එනවා. මේ දෙන්නගෙන් කවුද දැන් දුකෙන් මිදිච්ච කෙනා? කවුද වැඩිපුර විදේශත්වයකටපත් වෙච්ච කෙනා? සමානයි. එහෙනම් මොකද්ද මේ උත්සාහයේ තේරුම? දුක නැතුව ඉන්න කියලා උත්සාහවත් වුණත් නොවුණත් දෙන්නම එක හා සමානව මේ දුක් ටික විඳිනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ යෝගතරණ සූත්‍රයෙන් ඒකයි. මේක තුල පිහිටා සිටියත් වෑයම් කළත් දෙකම දුසයිතයි කිව්වා. දුක නැති කරන්න උත්සාහවත් නැති වුණත් දුක නැති කරන්න උත්සාහවත් වුණත් ඕගේ තුල නම් ඉන්නේ දෙන්නම සමානව දුක් විඳින්න වෙනවා. අපේ ජීවිතය දිහා බලන්න දැන් මෙච්චර කාලයක් අපි දුක් නැතුව ඉන්න නොයෙක් නොත් දේවල් කළා. දැන් දුක නැති වෙලාද අපේ? හරියට අපි කවුරු වගේ? කවුරු වගේ? කාන්තාරේ ඉන්නවලු වැලිමෝ කියලා જાතියක්. මේ වැලිමුවාට කාන්තාරයේ ඈත මිරිඟුව පේන්නේ හරියට ජලය වගේ. ජලය කියලා රැවටිලා ඈතට දුවනවා. දුවනකොට බොහොම වෙහෙතයි මහන්සි දුවලා දුවලා නතර වෙලා බලන වතුර ලැබුණේ නැහැ. පිපාසු වැඩි. තව ටිකක් ඈත බලනකොට තව ඈතින් වතුර පේනවා. ආයෙත් දුවනවා. ආයෙත් වතුර ලැබුණේ ආයෙත් නතර ලබන ආයෙත් ඈතින් මැරෙන කම්ම මොකද කරන්නේ මිරිඟුවට ජලය කියලා රැවටිලා දුවනවා ඒත් මෝඩකම තේරුම් ගත්තේ නැහැ තේරුම් ගන්නෙ නැහැ ජලය නොලැබුණේ ජලය නොතිබුණු නිසා නේද ජලය නැති තැන ජලය තියෙනවා කියලා රැවටීමක් නේද මේ තියෙන්නේ කියන කාරණාව තේරුම් ගන්නේ නැතුවමයි වතුර තියනවා මට වතුර ලැබුණේ නැහැ කියන තැනින්ම යා නැරෙන්නේ. නැරලා මොකද කරන්නේ? වතුර බොන්න ආයේ උපදිනවා. ඒ වගේ අපේ ජීවිතත් එහෙමයි. අපි ඒ වගේ ඔන්න ටිකක් කියලා යනකොට හොඳ චිත්‍රපටියක් බලවනම් රූපයක් බලවනම් හොඳයි කියලා හිතන බලනවා ආපහු හිටපු තැන. දැන් සද්දයක් ඇහුවනම් හොඳයි. හොඳ ප්‍රියමනාප සද්දයක් අහනවා. ඒ දුක ගෙවිලනේ ආයෙත් හිටපු තැන. ගඳ සුවඳක් ලබනවා. රසක් විඳිනවා. ඈ ඊට පස්සේ මේ විදිහට මුවා රැල්ලෙන් රැල්ලට දිවුවා වගේ අපි ඇහැ කන දිවනාස ශරීරයේ මනස කියන ආයතනෙන් ආයතනෙට දුවනවා. දුවලා කැප හොයාගෙන හොයාගෙන හොයාගෙන යනවා. මේ විදිහට දුවන අපිත් කවදා හරි දවසක මැරෙන්න වැටෙනවා. එදාටත් අපි ඇත්ත තෝරගෙන නෙමෙයි මැරෙන්නේ. සැප තියනවා මට සැප ලැබුණේ නැහැ කියන තැනින් අපේ ජීවිතය අවසන් වෙනවා මිසක සැප නොලැබුණේ සැප නොතිබුණු නිසා නේද? දුක උපදින ලෝකෙ තුල සැප හොයනකොට සැප නොලැබීම පුදුමයක් නෙමෙයි නේද කියන කාරණාව තේරුම් අරගෙන නෙමෙයි අපි මැරෙන්නේ. ඔන්න එක්තරා දවසක් නරියෙක් බඩගිනි වෙලා දියලු කෑමක් හොයාගෙන කැලේ. කැලේ ඇතුළට යනකොට එයා හරිම බඩගිනි. හොඳම හොඳටම වෙහෙසයි. මෙහෙම ඇතුළට යද්දී ඈත තියා දැක්ක මේ මස් එල්ලපු ගහක්. මස් පිරලා තියෙනවා. හරි සතුටුයි දැන්. ඉක්මනට දිව්වා. ලං වෙනකොට දැක්ක ගහේ විතරක් නෙමෙයි ගහ යටත් මස් තියෙනවා ගොඩක්. ඉක්මනට පැනලා ඒ යට තියෙන මස් කැටි දෙකක් තුනක් කටින් ගත්තා. ගන්නකොට තේරුණා මස් නෙමෙයි. මොකද මේ නරිය රැවටලා තින්නේ? එර බුදුමල් පිපිච්ච ගහකට. දැන් ඔන්න තේරෙන යට තියෙන ඒවා මස් නෙමෙයි. එතකොටම ගහෙන් එකක් දෙකක් වැටුණා. වැටෙනකොට මේකත් අද්දලා කටින් හැපුවා. ඒකත් මස් නෙමෙයි. ගහයට තිබුණු දේ ගහෙන් වැටුණු දෙත් අත්දැකීමක් ගන්න බැරි මේ මෝඩ නරියා මොකද කරන්නේ? ගහ උඩ බලාගෙන තියනවා බලාගෙන ඉන්නවා. යට තිබුණු දේ මස් නොවුනට ගහෙන් වැටුණු දේ මස් නොවුනට උඩ තියෙන නම් මස් කියලා. එතකොට මේ වගේ නරිය කියන මොකද හිතන්න තියෙන්නේ? මොකද්ද හිතන්න ඕනේ? නරිය කපටීලු ඒ වුණාට මෙතන ඉඳන් හරිම මෝඩ සතෙක් කියලා තේරෙන්නේ නේද? ඒ වගේ අපි මොකද කරන්නේ? අතීතයේදී තව අවුරුදු 5-6ක් යනකොට මේ ඔක්කොම ණයතුරුස් ඉවර වෙලා කරදර ප්‍රශ්න ඉවර වෙලා හොඳට ඉන්න පුළුවන් වෙයි කියලා හිතුවා. ඒ අවුරුදු පහ ගෙවුණා. දැන් ගහ යට තිබුණු දේ මස් නොවුණා වගේ දැන් අතීතයේ පේනවා සැපදායක නැහැ. ගහෙන් වැටෙන දේත් මස් නෙමෙයි වගේ පේනවා දැන් ජීවිතය සැපසහගත නැහැ. දැන් ලෙඩ වෙනවා මාළු බව මේ ඇනුම් බැනුම් නිന്ദා අපහාස කායික මානසික දුක් දුමනක් දැන් තියෙනවා. ගෙවුණු අතීතයත් ඉක්ුත් වීමෙන් පවතින වර්තමානයත් කියන දෙකේ අත්දැකීමක් ගන්න බැරි අපි අනාගතයට ඇස් අයාගෙන ඉන්නවා මොකද්ද හෙට දවසේදී නම් සැපවත් වෙන්න පුළුවන් වෙයි මේ කරදර ප්‍රශ්න ඔක්කොම නැති කරලා දුක් කරදර කම්කටොළු නැති කරලා බොහෝම පහසුවෙන් සැනසෙලා ඉන්න පුළුවන් වෙයි කියලා නරිය ගහ උඩ බලාගෙන ඉන්නවා මස් යටනක ඒ වගේ අපි අනාගතයට ඇස් අයාගෙන ඉන්නවා දුක නැති වෙලා සැප එනකම් බලාගෙනම ඉන්න වෙයි අපි දන්නේ. එතකොට ජීවිතය ගැන මේක වඩා ටිකක් හිතන්න ඕනේ. මනුස්සය කියලා කියන්නේ මනං උස්සතිති මනුස්ස. මනස උසස් නිසා මනුස්සය කියලා කියනවා. මම මතක් කළා ඉස්සෙල්ලා පළඟට හිතන්න බෑ. මේ දුකම විඳින්න දුකටම තණ්හා කරන්නේ නේද අපි මේ දුක්ඛ පිටිපස්සේ දිව්වට මිරිඟුව පිටිපස්සේ දිව්වට ජලය ලැබෙන්නේ නැහැ නේද කියලා හිතන්න බෑ ඒ අයට. ඇයි ඒගොල්ලොත් මිනිස්සු වෙලා ඉන්න ඇති. ඒ කාලේ හිතුවේ නැහැ. මිනිස්සෙක් වෙච්ච කාලේ හිතුවේ නැත්තම් තිරිසනෙක් වෙලා හිතනවා කියන එක කොහොමත් වෙන්නේ ඉතින් මිනිස්සෙක් වෙච්ච අපි ඒ නොහිතන බව නම් හුරු කරන්නේ. ලැබෙන්නේ නැති වෙයි අපිට ආපහු හිතන්න පුළුවන් බව. ඇයි ඒ යම් ආකාරයකට යමෙක් හුරු කරන්නේ ඒ ආකාරයටයි ක්‍රියාත්මක වෙන්නේ ලෝකෙ. එහෙනම් මේ පින්වතුන්ට පිළිගන්න පුළුවන් ජීවිතයේ දුක කියලා. අපි මෙච්චර කාලයක් මේ දුක නැති කරන්න උත්සාහවත් වෙලා තියෙන්නේ ඒ තාම දුක නැති වෙලා නැහැ කියලා පිළිගන්න පුළුවන්ද? අමාරුද පිළිගන්නේ? විශ්වාසයිද මේ විදිහට ගියොත් මැරෙන්න මොහොතක් තියෙද්දී හරි දුක නැති කරන්න පුළුවන් වෙයි කියලා මම කතා කරන්න ඔක්කොම. මම අද වෙනත් සම්ප්‍රදායකින් බඳ කරන්න කියලා කිව්වේ. හොඳයි මම ප්‍රශ්නයක් අහන්නම්. පුංචි කාලේ ඉඳන් වතුර බිව්වා. පිපාසයේ දුකක් නේ. මේ දුක නැති කරන්න කොච්චර උත්සාහවත් වුණාද වතුර බොන්න දුන්නා. දැන් මේ පින්වත්තුන් හිතනවද මැරෙන්න මොහොතකට ඉස්සෙල්ලා හරි වතුර බීලා පිපාසය ඒ එන දුක නැති කරන්න පුළුවන් වෙයි කියලා පිළිගන්නවද? පුළුවන්ද? බෑ. පුංචි කාලේ ඉඳලා බඩගිනි දුක නැති කරන්න කොච්චර උත්සාහවත් වෙලා ඇද්ද? නැති වුණාද? එහෙනම් ඒ වගේ තමයි. මම මේ කියන දේ කරන්න පුළුවන් නම් මට පුළුවන් අප වෙන්න ඕගොල්ලන්ට මේ ජීවිතේම දුක නැතුව ඉන්න බවට. ඔය කරන විදිහටම දුක නැතුව ඉන්න පුළුවන්. මෙන්න මේ දේ කරන්න පුළුවන්. යකඩ කැලි දෙකක් එකට ගැටුනහම යකඩ කැලි දෙකක් එකට ගැටුනොත් සද්දයක් ඇති වෙනවනේ. මෙන්න මේ සද්දය අල්ලලා තබා ගන්න පුළුවන්ද? බැයි නම් මට පුරුදු වෙන්නත් බෑ දුක නැතුව ඉන්න බවට. ඇයි මං එහෙම කිව්වේ? යකඩ කැලි දෙක ගැටුනහම සද්දය ඇති වෙනවා ගැටීම නැති වෙනකොට ඒක නැති වෙන තබා ගන්න තියෙන්නෙත් නැහැ තබාගත හැකි බවකුත් නැහැ. දැන් කියයි එහෙනම් හඳුන ටේප් කරලා තියන්න බැයිද කියලා ආයේ නේද? ඒකේ මං කියුවේ ඇහත් රූපය දෙක ගැටීම නිසා යම් සැපයක් ඇති වෙනවා නම් ඒ ගැටීම නිසා ඇතිවෙන සැපය ගැටීම නැති වෙනකොට නැති වෙනවා. මෙබඳු සැපක්ද මේ අපි තබා ගන්න උත්සාහවත් වෙන්නේ? කන ශබ්දයක් දෙක ගැටෙනකොට යම් සැපක් ඇති වෙනවා නම් කනත් ගැටීමත් දෙකේ ශබ්දයයි කනයි දෙක ගැටීම නැති වෙනකොට මේ සැපේ නැති වෙනවා. නමුත් අපි හැමදාම මේ සැපේ කිස්තාවරික පවත්වන්න මෙතරම් ලොකු වෙහසක් විඳිනවා. නමුත් හැමදාම අපේ වෙහෙස පරයමින් ලෝකේ අතහර්ථය ක්‍රියාත්මක වෙනවා. අපි දුක් විඳින්නේ මම ඉස්සෙල්ලා මතක් කළා වගේ ලෝක ස්වභාව දහම අවබෝධ කර නොගෙන අපි ඇති කරගන්න විපරිත අදහස් වලට කෙටියෙන් කියනවා නම් දුක උපදින ලෝකයේ අපිම උපද්දලා පළඟැතිය තමම පහනට කරන තමම දුක් විඳිනවා වගේ දුක උපද්දලා අපිම දුක් වෙන්නේ. ඒකට හේතුව ලෝකයේ ස්වභාවය අවබෝධ කළ නොකළ නිසා. ලෝකය මොකද්ද කියලා අවබෝධ කරගත්තේ නෑ අපි. ලෝකේ ඇතිවීම අවබෝධ කරගෙන නෑ අපි. ලෝකේ නැතිවීම අවබෝධ කරගෙන නෑ අපි. ලෝක නිරෝධ කරන ප්‍රතිපදාව දන්නේ නෑ අපි. ඒකයි. අපි තව ටිකක් බලමු අපේ දුක ගැන මෝඩකම ගැන මම තව උපමාවකින් මතක් කරන්නම් මෝඩකම නිසා අපි දුක් විඳින බව ඕන්නම් මේ ගෙදර ගිහිල්ලා මම මේ කියන දේ පොඩ්ඩක් කරලා බලන්න. මේ කියන ඒවා ඔක්කොම කරලා බලන්න. ගෙවල් වල ලිං ඇතිනේ නේද? ලිං ගැවපකුණු තියනවනේ. තියෙනවා. ගෙදර ගිහිල්ලා හොඳ ලොකු කළු ගලක් ගන්න අතට. අරගෙන යන්න ලිඳ ගාවට. ගිහිල්ලා මේ ගල දාන්න ඕනේ වතුරට. හැබැයි දාන්නේ කොහොමද? මෙන්න මේ වාක්‍ය කියලා. ප්‍රාර්ථනාවක් තුන කරන්න. මොකද්ද? මේ ගල යට නොයාවා උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා දාන්න. දැන් මේ කළු ගල වටට දාන්නේ කොහොමද? යට නොයාවා උඩ පාවේවා කියලා දාන්න ඕනේ. දැන් එහෙම දැම්මොත් මක් වෙයිද? නමුත් අපි ප්‍රාර්ථනා කළාන්නේ යට නොයාවා උඩ පාවේවා කියලා. අපි ප්‍රාර්ථනා කළාට අපේ ප්‍රාර්ථනාව නොසලකා ලෝක ස්වභාව ධම සිද්ධ වෙනවනේ. ඒක ඇත්තද? ඒක කවුරුත් කරපු එකක්ද? දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් එහෙම නැත්නම් තමන් කරපු එකක්, අනුන් කරපු එකක්, තමන් තම අනුන් විසින් කියන දෙන්නම කරපු එකක්ද? නෑ. මේ හේතුඵල ධම අනුව බර දෙයක් වතුර කර දැම්මම යට යන එක ධර්මතාවයක් නේ. ඒක ධර්මතාවයක්. දැන් හොඳට අපේ මනස දිහා බලන්න. ඉබේම ඇවිල්ලා නැද්ද කියලා කැමැති දේ නොලැබීමේ දුක අපි බලාපොරොත්තු වෙන්නේ මේ ගල උඩ පාවෙනවා දකින්න. අපි කැමැත්ත. නමුත් ගල යට ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? හිතන දේ නොලැබීමේ දුක ඇවිල්ලා. මොනක් තියෙනවා හොඳට හිතන්න අපිට දැන් දුක ගල යට ගිය හින්දාද වැරදි ප්‍රාර්ථනාව නිසා. වැරදි ප්‍රාර්ථනාව නිසා. ලෝක ස්වභාව ධහමට වඩා විපරිත ප්‍රාර්ථනාවක් කළොත් ඒකෙන් ලැබෙන්නේ මොකද්ද? දුක. ඒ වගේ යම් කිසි කෙනෙක් යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කළා ඒ ප්‍රාර්ථනාව නොලැබීමෙන් දුක් වෙනවා නම් ඒ වගේ කෙනෙකුට මොකද්ද කියන්න වෙන්නේ? හරිම නුවණකාරයෙක් කියලා නේද? එහෙමද? එහෙනම් කොහොමද කියන්නේ? මෝඩයි කියන්නේ. ඒ වගේ මොකක්ද? යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් ලෙඩ වෙන මේ කය ලෙඩ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් වෙනසක් නැහැ. දිරන මේ කය නොදිරාව මහලු වෙන මේ කය මහලු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් යට යන ගල උඩ පාවේවා කියලා ප්‍රාර්ථනා කරන මනසත් අතර වෙනසක් නැහැ. මැරෙන නැති වෙන මේ රූපේ නැති නොවේවා කියලා හිතන මනසත් යට යන ගල උඩ පාවේවා කියලා හිතන මනසත් අතර වෙනසක් නැහැ. මේ කවුරුත් කැමති නැද්ද ලෙඩ නොවේ ඉන්න? කැමතිනේ. මේ කවුරුත් කැමති නැද්ද මහලු නොවේ ඉන්න? මේ කවුරුත් කැමති නැද්ද නොමැරී ඉන්න? ඒ කියන්නේ මේ ඔක්කොම කැමති මේ ගල උඩ පාවෙනවට. එහෙමයි නේ. එහෙනම් දැන් විඳින්න වෙන ඔක්කොටම දුක. අහේතුක නෙමෙයි. සහේතුකයි. මේ කවුරුත් කැමති ලෙඩ නොවේ ඉන්න කවුරුත් කැමති මහලු නොවේ ඉන්න කවුරුත් කැමති නොමරී ඉන්න. ඒ කියන්නේ කවුරුත් කැමති මේ කළු ගල උඩ පාවෙනවා දකින්න. දැන් අපි දැක්කා බර කළු ගලක් උඩ පාවෙනවා දකින්න කැමති කෙනෙක් ඒක වතුරකට දැම්මොත් විඳින්න වෙන්නේ යාට දුකමයි. එහෙනම් බලා ගන්න අපේ ජීවිතවල දුක ගෙවෙන මානක නැහැ කියලා. එහෙනම් දැන් ඉන්නේ ගිනිගොඩ ඇතුලේ දැන් ගිනිගොඩ මිදෙන්න උත්සාහවත් වුණත් උත්සාහවත් නොවුණත් මොකද වෙන්නේ? පිච්චෙනවා. දුක් මේ වගේ ප්‍රාර්ථනා කරන මානසික වටපිටාවක් නම් අපේ තියෙන්නේ ලෙඩ නොවේවා මහලු නොවේවා නොමරේවා කියන මත්තමේ අපි වචනෙන් නොකලට මේ මානසික මට්ටම නම් අපිට තියෙන්නේ දකින්න දැනගන්න දුක කියන එක අපි පිටිපස්සේ කියලා දුක කියන එක පිටිපස්සේ නෙවෙයි දුක ඇතුලේ කියලා දුකෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ නමුත් බුදුහාමුදුරු දේශනා කළේ නිබඳු දැකුම් ඇති ලෝකයේට සම්මා දිට්ඨි ඇත දකින්න නායම් භික්ඛවේ කායෝ තුම්හාකං නාපි අඤ්ඤේසං පුරාණ මිදම් භික්ඛවේ කම්මං අபிසංචේතිතං වේදිතං දත්තබ්බං මහණෙනි මේ කය නුඹලගේ නෙමෙයි මේ කය අනුන්ගෙත් නෙමෙයි මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ චේතනාවෙන් පිළියෙල වෙන්නේ වේදනාවට වස්තුවක් කොට දකින්න දරන්න දැනගන්න කියලා මෙන්න මේ ධර්මතාවය අපි තේරුම් ගන්නට ඕනේ. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය සියලුම ධර්මතාවයන් ධර්මයන් අනාත්මයි කියලා යම් කලක විදසින් නොනින් දැක්කොත් එදාටයි දුකේ කලකිරෙන්නේ. එතෙක් දුකේ නම් කලකිරෙන්නේ නැහැ. එතෙක් මොකද වෙන්නේ? අපි දුකේම ඉන්නවා. දුකේ මැලෙනවා. වාහනයක් අපේ ඔන්න කැඩෙනවා. දැන් වාහනයක යනකොට දැන් වාහනේ කැඩුනා. දැන් දන්නේ අපි කොතනද කැඩිලා තියෙන්නේ කියලා. අපි මොකද කරන්නේ? ආපහු යතුරු දාලා කරපුවනවා. දැන් අපිට තේරෙන ප්‍රශ්නයක් තියෙනවා. වාහනේ යන්නේ. මොකද්ද හේතුව තේරෙන්නේ? ප්‍රශ්නේ තේරෙනවා. වාහනේ යන්න. දැන් ප්‍රශ්නේ නැති කරගන්න ඕන. මොකද වාහනේ අරගෙන යන්න යෝනේ. දැන් මේ නොයන හේතුව දන්නේ ඉතින් නොයන හේතුව නොදන්න කෙනා මොකද කරන්නේ? යතුරු දාලා ආයෙ කරකවනවා. ආපහු අර බැටරි වයර් හොල්ලනවා, ඒ වයර් අතපත ගාලා බලනවා, ආයෙත් යතුරු දාලා දැන් මෙතනින් යන්නමයි උත්සාහවත් වෙන්නේ. එතකොට දැන් මේ විදිහට උත්සාහවත් වෙන්න යන්නේ. ඉතින් ඒ මේ ටිකක් අතගත ගගා බලනකොට ආ මොකද? ප්‍රත්‍යයට ගිහිල්ලා. දැන් ඔන්න තේරෙනවා මෙහෙම තියෙද්දි මේක ගියානම් තමයි පුදුමයි. දැන් යාගේ මෝඩකම නැහැ. දැන් යතර දාලා කරකොල ආයෙත්ක් කරන්න හදන්නේ. දැන් දන්නවා ප්‍රශ්නයක් තියෙනවා. දැන් එහෙම දන්න කෙනා මෙතන හදන්න උත්සාහවත් වෙනවා. ඒ වගේ අපිට දැන් වාහනේ යන්නේ වගේ ප්‍රශ්නයක් තියෙනවා. දුක හරියටම දුක ඇති වෙච්ච හේතුව මොකද්ද කියලා නොදන්න කෙනා මොකද කරන්නේ අර වාහනේ කැඩිච්ච තැන නොදැක කෙනා යතුරු දාලා ස්ටාර්ට් කරනවා වයර් හොල්ලනවා වගේ මෙතනින්මයි දුක නැති කරන්න හදන්නේ කොහොම හරි ඈ රූපයක් බලලා මේකෙන් දුක ආවෝ සතුට නැතිව සද්දයක් ඕ අහනවා බව ඒක අහලා බැරි වුණොත් මේ හිත කියන්නේ මොකද්ද නෑ නෑ මෙහෙම කළොත් හරි මෙහෙම කළොත් හරි කියන කියන දේ කරනවා මේ කරන්නේ දැන් මේ යතර ගම මෙතනින්ම යන්න හදනවා. යම් කලක තථාගතයන් වහන්සේ දේශනා කළ සත්‍යධර්මය අවබෝධ වුණොත් බුදුහන්සේ පෙන්වන මේ දුක මෙන්න දුකට හේතුව කියලා පෙවුනොත් මෙයාට තේරෙනවා මෙහෙම තියෙද්දි මේ දුක නැති වුණා නම් තමයි පුදුමේ. දැන් එයාගේ මෝඩකම නෑ අර වගේ. දැන් එයා දන්නවා දුක ඇති වෙන හේතුව දන්නවා. රච්වේට් එක ගිය එක තමයි දැන් වාහනේ යන්නේ නැත්තේ කියලා දකින්න. දැන් එන වාහනේ යන තත්ත්වෙට ගන්න මොකද්ද කරන්න තියෙන්නේ යාට? මේ මුකුත් කරන්න දෙන්නේ අර ක්ලච් වේට් එක හදන එක. ඒ වගේ දුක බලාගෙන ගිහලා දුකට හේතුව තණ්හාව කියලා පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ එහෙනම් දන්නවා දැන් මේ තණ්හාව නැති කිරීමයි මොකද්ද? දුක නැති වෙන හේතුව කියලා දැකපු කෙනා දුක නැති වෙන්න ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් නම් එකතු කරන්නේ රස්සාවකුත් කරයි ගේත් හදයි මිල මුදලුත් එකතු කරයි ඒ දුක නැති වෙන්න නෙමෙයි ජීවිතේ ජීවත් කරන්නේ ලැබු ජීවිතයක් තියෙනවා මනුස්ස දහමක් තියෙනවා යුතුයකම් තියෙනවා මේ බුදුහන්සේ පස්සේ නෑ මේවා කළ යුතුයි කුසල ධර්ම කළ යුතුයි පින් දහම් කළ යුතුයි නමුත් එයා දන්නවා මේ එකකින්ව දුක නැතුව ඉන්න බෑ. දුක తాවකාලික සංසිඳව ගන්න පුළුවන්. යම් යම් අවස්ථා. නමුත් යම් ධර්මතාවයේ දුකම වෙයිද? මේ ධර්මතාවය නැති කරන්න බෑ. ඒක නැති කරන්න තණ්හාව නැති කරන්න ඕන කියලා දර්ශනයක් තියෙනවා යාට. ඒ නිසා මේ ගෙවල් දොරවල් වල මේ කටයුතු කාරණා කළත් ඉඩ ලැබෙන හැම වෙලාවකම ආධ්‍යාත්මික පැත්තට මේ නැඹුරු වීම නවත්තන්න බෑ කවුරුත් කිව්වට නෙමෙයි එතකොට පන්සිල් රකින්න එක අටසිල් රකින්න එක මේ කොහොමද අටසිල් රකින්නවා පන්සිල් රකින්නවා පුළුවන් පුළුවන් වෙලාවට හිත චිත්ත සමත්වයෙන් වඩලා මේ ධහම අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවයි කියන එක මෙයාට නවත්ත කෙනෙක් කියන්න ඕනේ නැහැ තේරෙනවා සිල් රකවන්න ඕනේ නැහැ තේරෙනවා අපි දන්නවා ධහම තේරෙන්න ඕනේ දැන් පළඟැටියෙක් දිහා බලන්න පහන මෙතන තිබුණොත් පළඟැටිය මේ හරිය දැන් පහනට පයින්න බලාගෙන හිටියොත් පැත්තකින් අපිට පේනවා පළඟැටියක් පේනවා පහනක් පේනවා මේක මහා විනාශයක් කියලා පේනවා මේ සතා කිරේ මහා අනුකම්පාවකුත් අපිට ඇති වෙනවා මේ සතා මේක මේ දුකට පැනලා මැරෙන්නයි හදන්නේ කියලා අපිට හිතෙනවා නමුත් මෙයාට මේකෙන් සැප අරමුණක් කියලා තණ්හාව එහෙම තියද්දි අපි මේ මැදින් අත දානවා මේකට පයින් දෙන්නේ නැහැ සමහරවිට හිතන්න පුළුවන් මේ පළඟැටියට හිතේ මේ අත දාන කෙනා මා හතුරෙක් කියලා. මට සැපල් දෙය ගන්න දෙන්නේ නැති මේ හතුරෙක් කියලා පෙනෙන්නේ. එහෙම නේද? ඒ වගේ බුදුහාමුදුරුව බුදුහාමුදුරන්ට පේනවා මේ පහනක් පේනවා, පළඟැටියක් පේනවා වගේ දුකක් පේනවා. මේ ලෝක සත්‍යයක් තේුණා. මේ දුකට පැනලා ලෝකයේ දුක් විඳින හැටි දැකලා මහා කරුණාවෙන් තමයි මේ ශික්ෂා පැනවෙන්නේ. ඉතින් මේ බව තේරෙන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ නැති ලෝකයට බුදුහාමුදුරන්ගේ ධර්ම කරදරයක් වේ. අර පළඟටියට වගේ මහා හිතරදයක් වේ. මේ අපිට සැප ලබා ගන්න අපිට කැමති විදිහට ඉන්න දීලා නැහැ. අපිට මේ නීති දාලා අපිව කොටු කළා කියලා හිතේ. අර අතපොවල පළඟටියව නැවැත්තේ ඇයි? මහා අනුකම්පාවෙන්. නම් පළඟටියට නම් හිතෙන්නේ යාගේ මානසික මට්ටමට එයාට හතුරුකමක් කරනවා වගේ කියලා නේ. ඉතින් මෙන්න මේ පැවැත්ම පින්වත්නි අපි තේරුම් ගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්ධ භූතෝ අයන් ලෝකෝ කනුකෙත්ත විපස්සති සකුන්තෝ ජාල මුත්තෝ අප්පෝ සග්ගාය ගච්ඡති මේ ලෝකයා අතරින් ඇත්ත ඇති හැටි දකින්නේ මේ ලෝකයා ඇත්ත ඇති හැටි නොදැකීමෙන් අන්ධයි අන්ධ භූතෝ අයන් ලෝකෝ තනුකෝ හෙත්ත විපස්සති ඒ ලෝකයේ අතරින් බොහොම ටික දින ඇත්ත දකින්නේ උපමාවක් පෙන්වනවා කුරුල්ලු දඩයන් කරන වැද්දෙක්ගේ දක්ෂ වැද්දෙක්ගේ දැලෙන් බේරලා යන්නේ බොහොම කලාතුරකින් කුරුල්ලෙක් කියලා ඒ වගේ මායя විසින් වියන ලද මේ පංචකාමයේ නැමැති දැලෙන් බේරලා යන්නේ බොහොම ටික දිනයි කියලා ඒක අපිට තේරෙනවා හොඳට බලන්න අපේ ජීවිත දිහා අපි මේ මොකද්ද කරන්න කියලා. ඊදාගම හාමුදුරු ලියලා තියෙන ලෝඩ සංග්‍රහයේ කවිවල අර්ථ තියෙන සමහර වෙලාව එපමණක් හරි දන්නවනම් අපි මේට වඩා වෙනස් කියලා හිතෙනවා මට. ඊදාගම හාමුදුරු කියන කවිවල එක කවියක් තියෙනවා අසල් ගේක සරතම් ගිය දවසක කුහුල් සිතින් ඉඳින්නේ තම ගේ රැක. සියල් සතුන් මරුගෙන යනවා දැක කුසල් නොකර ඉඳින්නේ ඇයි නොසැක කියලා වර්ධනා තමයි හරිද ඒ කියන්නේ අල්ලාපු ගෙදෙට්ට හොරු ආවොත් ආයුධ එහෙම තියාගෙන අද අපේ ගෙදෙට්ට එයි කියලා ඔක්කොම රැකගෙන නිදාගන්නේ නැතුව ඉන්නවා අවදියෙන් ඉන්න හෙට අපිට කියලා නමුත් මේ අපි එක එකටින් එක්කිනා දෙන්න මෙරලා යනවා හිත මට මේ මරණය නේද කියලා කාටවත් තේරෙන්නේ නැහැ. මේ කුසල ධර්මයෙන් උත්සාහවත් වෙන්න ඕනේ නේද මේ මරණය දැන් මේ ඕන්න තේරුණා අල්ලපු ගෙදර නරුණා අල්ලපු ගමේ නරුණා අපේ අහවල නරුණා අම්මා නැති වුණා තාත්තා නැති වුණා කියලා තේරෙනවා. දකිනවා. තේරෙන්නේ එහෙනම් හිත මට නේද කියලා. මා කොයිලේ මැරෙයිද කියලා තේරෙන්නේ නැහැ. ආපහු මෙලොවකිටම යන්නේ. හ්ම් එතකොට මෙන්න මේ වගේ ජීවිතවල ස්වභාවය මේකයි. තා මෙච්චරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා අන්නම තග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහාවිතං සංසරිතං මමං චේව තුම්හාකංච මහණෙනි මේ සස්සර අති දීර්ඝයි මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පණවන්න බෑ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් සසර ඒ මේත් දුවන ලදි සැරිසරන ලදි කියලා පෙන්වනවා. පෙන්වලා නිකම්ම මේ සසර දිව්‍ය සැරිසරුවේ නැහැ. මේ දීර්ඝ සංසාරේන ගමනේදී තමන්ට ඇඟලේ කිරි කරලා කෝපු Tamange ආදරණීය මව් නැති වෙච්ච දුකට අඬපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. තාත්තා මැරිච්ච වෙලාවේ අඬපු දුකට කඳුළු මරණු වෙලාවේ අඬනකොට ගලාගෙන ගිය කඳුළු එකතු කරන්න පුළුවන් සතර මහා සාගරයේ ජලයට වැඩි. දුව වෙලා පුතා වෙලා සහෝදර සහෝදරි අනිත් ඥාති හිතයිසිනුත් එහෙමයි. ඒ විතරක් නෙමෙයි මේ සසරෙදී ලැබු මනුෂ්‍ය ජීවිතවලට වඩා ලැබු තිරිසන් ආත්ම වැඩි. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කුකුල්ලෝ ඌරෝ ගවය වගේ සත්තු වෙලා උපදිනකොට බෙලි කැපුම් කනකොට ගලාගෙන ගිය ලේ කුතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරේ ජලයට වැඩි කියලා. මේව පෙන්වන සුගතෝ ශාස්ත්‍ර මහන්සි නැවතත් මෙහෙම දේශනා කරනවා. මහණෙනි මේ පටිච්චසමුප්පන්න ධර්මයේ දන්නා වූ සුතවතාරි ශ්‍රාවකේ කැරෙන්න කවරෙක් මේක විශ්වාස කරයිද කියලා. ඇයි? ඔගලන්ට විශ්වාසයක් නැහැ නේද? ඇයි මූදේ කොච්චර වතුරද? නේ? ඔයතරම් කොහෙදන්නලා තියෙන කියලා හිතේ. කොහොමත් මම මතක් කරන එක දෙයක් තියෙනවා. මූද ගැන පැත්තකින් තැබේවා අපිට ඒතරම් ජීවිතය ඈත දකින්න හැකියාවක් නැහැ. ඇයි ඒ? අපි හරියට කවුරු වගේද කිව්වොත් මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් වගේ. මේ ලෝකෙ කොච්චර ලොකුද? කාර් වාහන තියෙනවා වාහන යනවා මිනිස්සු ඉන්නවා පොලිසි ස්පිරිතාල තියෙනවා ගොඩනැගිලි තියෙනවා ටැංකියක ඉන්න මාළුවෙකුට එහෙම කියන්න පුළුවන් වුණොත් මේ විස්තර පිළිගන්නේ බොරු කියන්න එපා කියයි. කොලොක්කම් කරන්න එපා කියයි. කොහොම දේවල් කොහෙද මෙහෙ කියයි. නේද? ඇයි? එයාගේ මුළු ලෝකෙම ටැංකිය. එච්චරයි. ඒ වගේ අපිට තියෙන මල් ටැංකිය වගේ කොටසක් මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගත්ත අපි දන්න මතතට පෙනෙන සීමාවක් තියෙනවා. මෙතනින් එහා අපාය ගැන එහෙම කිව්වොත්, දිව්‍ය ලෝක ගැන එහෙම කිව්වොත්, සතර දුක් විඳලා අනන්තවත් තියනවා කියලා කිව්වොත් දැන් ටැංකියනේ තීරණය කරන්නේ. මොන පිස්සුද එහෙම දේවල් කොහෙද? කියයි. නුවණින් දැක්ක යුතු මසසට නොපෙනෙන දේ බොහෝයි. පෙනෙන දේ ටිකයි. නමුත් අපි හැම වෙලෙම තීරණය කරන්නේ අපි ඉන්න කොටුවට සාපේක්ෂව. නමුත් නුවණක් තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් බැරි වෙන්නේ නැහැ. අපිට හමු වෙන මේ ටික නෙමෙයි ලෝකෙ කියන්නේ වැඩි දේ අපි නොදකින දේ කියලා අපේ මසසට නොපෙනුනාට ඒ නැති වෙන්න තව තියෙන දේවල් වුණ තරම් තියනවා කියලා පිළිගන්න නුවණක් තියෙන කෙනාට අපහසු වෙන්නේ නැහැ. ඉතින් පින්වත්නි හොඳට ටිකක් හිතන්න මං ඉස්සෙල්ලා මතක් කළ මාත්‍රිකා කළ ගාතාව අංගුත්තර නිකායේ ආරණ්‍යක කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්ප මිදම් භික්කවේ මනුස්සානං ආයු ගමනීය සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං ධක්මචරියං නත්ති ජාතස්ස අමරණං මහණෙනි මිනිස්යන්ගේ ආයුෂ බොහොම ටිකයි හැම දෙයක්ම අතහැරලා මිය පරලෝ යන්නට වෙනවා කුසල් කරන්න භ්‍රමචර්යාව හැසිරෙන්න උපන්න කෙනාට නොමරී ඉඳීමක් නැහැ කියලා මේ පෙන්වලා බුදුරජාන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්නවා මහණෙනි හැබැයි මේ ටික තියෙන සූත්‍රය නෙමෙයි සූත්‍ර අටුවාවක මහණෙනි මම මෙතන ඉඳලා කල්ප 31ක් සීකරනවා මේ කල්ප 31 අතරේදී ලෝකෙ තුල පහළ වෙලා නැහැ ක්‍රියාවාදී කර්මවාදී එකදු ශාස්ත්‍රවරේ ක්‍රියාවාදී කර්මවාදී එකදු ශාස්ත්‍රවරේ පහළ වෙලා නැහැ. මේක කල්ප 31කට ඉස්සර වෙලා ආර්යක කියලා ශාස්ත්‍රවලට පහළ වුණා. ක්‍රියාවාදී කර්මවාදී කියලා කිව්වේ මොකද්ද? කර්මයයි ක්‍රියාවයි පනවනවා. මේ කුසල කර්ම තියෙනවා අකුසල කර්ම තියෙනවා. කුසල කර්මයට සුගතිගාමි වෙන්න පුළුවන් අකුසල කර්ම වලින් දුගතිගාමි වෙනවා ඒ නිසා ක්‍රියාව පනවනවා අකුසල කර්ම කරන්න එපා. කුසල කර්ම කරන්න කියලා කර්මයයි ක්‍රියාවයි පනවන ශාස්ත්‍රවරු ලෝකේ කල්ප 31ක් යනකම් නැහැ කිව්වා. ඒ කියන්නේ හොඳට හිතන්න. බුද්ධෝත්පාද කාලයක් නිසා බුදුදහම තිබුණු හින්දා අද අපි හොඳ නරක දෙක මේ දන්නේ අපිට නොතේරුණාට. අර සූත්‍රයෙන් පෙන්වනවා ඒ කියන්නේ ලෝකේ ලෝකෝත්තර දුක නැති කරන ධහම පැත්තකින් තැබේවා හොඳ නරක දෙකවත් දැනගන්න ක්‍රමයක් නෑ බුද්ධෝත්පාද කාලවල බොහෝ විටක හොඳ නරක දෙක නිවැරදිව විනිශ්චය කරගන්න ක්‍රමයක් නෑ සමහරු කියනවා කුසල කර්මයන්ගේ විපාක නෑ අකුසල කර්මයන්ගේ විපාක නෑ කුසල කර්ම කළත් එකයි අකුසල කර්ම කළත් එකයි මේ විදිහට දැස බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහන්නේ මේට කල්ප 31කට ඉස්සෙල්ලා අරක කියලා ශාස්ත්‍රයක පහළ වුණා. ඒද වෙන කවුරුවත් නෙමෙයි මහණෙනි මමම එදා බුද්ධ සම්පාර ධර්ම පුරන කාලේ. ඒ අරක කියන ශාස්ත්‍රවරයා තමන්ගේ සව්වන්ට මෙන්න මෙහෙම අවවාද කරනවා. අප්ප මිදම් රාත්මන මනුස්සානං ආයු ගමනීය සම්පරායෝ කත්තබ්බං කුසලං චරිතබ්බං භ්‍රමචරියං නත්ති ජාත සමරණ ඒ අරක කියන ශාස්ත්‍රෝරය තමන්ගේ සව්වන්ට කියනවා බ්‍රාහ්මණයනේ මිනිස්යන්ගේ ජීවිතය අල්පයි. හැම දෙයක්ම අතහැරලා නියපරලෝ යන්නට වෙනවා. කුසල් කරන්න, භ්‍රමචර්යාව හැසිරෙන්න ඉපදුණු කෙනාට නොමැරීමක් නැහැ කියලා. අපහසුයිද? කටියට අපහසුයිද අමාරුයිද? නෑ යාපැත්තෙන්ම කතා කරගෙන ඉන්න. ඈ නිදිමත වගේ මං කිව්වේ මට බන කියන්න මොනවා හරි දෙයක් කියන්න උවමනාවක් නැහැ මේ පින්වතුන්ට අහන්න උවමනාව නැත්නම් යමක් තේරුම් ගන්න උවමනාව තියෙනවා නම් එළි වෙනකන් හරි මම බන කියන්න මට ඒක ගැටලුවක් හෝ මහන්සියක් නැහැ නමුත් සම්ප්‍රදායක් නොවෙන්නට ඕනේ කියන එකයි මම මතක් කළේ. හුඟ අවධානයෙන් අහන්න. ජීවිතේ එක් මොහොතක් හරි තේරුම් ගන්න උත්සාහවත් වෙන්න මිනිස්සෙක් හැටියට අපි ලැබපු මනුස්ස ජීවිතයටත් ණය නොවෙන්න එහෙම නැත්නම් අපව අකුසල කර්ම පුරණය අසත්පුරුෂ ඇතුළට වැටිලා සසර දුක් විඳින්න වේ ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ඒ අරක කියන ශාස්ත්‍රවරයා තමන්ගේ සව්වන්ට ඒ විදිහට අවවාද කරනවා මනුස්සයන්ගේ ජීවිතය අල්පයි කියලා බ්‍රාහ්මණයනේ තනාග තියෙන පිණිපොද හිරු උදාවත්ම උදාවත්ම බියරිලා යනවා වගේ මනුස්සයන්ගේ ජීවිතේ බොහෝම ඉක්මනට බියරිලා යනවා දියෙන් දිර වහා මැකිලා යනවා වගේ මනුස්සයන්ගේ ජීවිත වහා මැකිලා යනවා මරණයට ගෙනියන දෙනක් අඩියක් ඉදිරියට තබත් තබත්ම මරණයට ලං වෙනවා වගේ මොහොතින් මොහොත මරණයට ලං වෙනවා උස් කඳු මුදුනක ගලන ජලයේ වේගෙන් නොනවති පහත් නිම්නය කරා එනවා වගේ මොහොතකුදු ඇසිල්ලකුදු ඡයක ක්ෂණයකුදු ලයකුදු නතර නොවේ මිනිස්යාගේ ජීවිතේ වේගෙන් මරණය දක්වා ගලනවා මේ හැම දෙයක්ම අතහැරලා මේ පරිලෝ යන්ට වෙනවා බ්‍රාහ්මණයනි ඒ නිසා අප්‍රමාදව කුසල කරන්ට භ්‍රමචර්යාව හැසිරෙන්න උපන්න කෙනාට නොමැරී ඉන්න පුළුවන් කමක් නැහැ කියලා අවවාද කරා. මහණෙනි එදා අරක ශාස්ත්‍රෝලය Tamange සව්වන්ට මිනිස්සෙනි ආයුෂ බොහොම අඩුයි මිනිස්යන්ගේ කියලා කියනකොට එදා මිනිස්යන්ගේ ආයුෂ අවුරුදු 60000යි. මේ ජීවිත බොහෝ දුක් සහිතයි ආබාධ සහිතයි කියලා කියනකොට මිනිස්යන්ට එදා තිබුණේ රෝග 6යි. බඩගින්න පිපාසය වැසිකිලි කැසිකිලි කිරීමේ අවශ්‍යතාවය සීතුෂ්ණ දැනෙන බව මහණෙනි එතකොටවත් මම අද නුඹලට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්ප මිදම් වික්කවේ මනුසානං ආයු මහණෙනි මම අද නුඹලට කියනවා මහණෙනි මනුස්සයන්ගේ ජීවිතය අල්පයි හැම දෙයක්ම අතහැරලා මිය පරලෝ යන්නට වෙනවා එහෙනම් කුසල් කරන්න භ්‍රමචර්යාව හැසිරෙන්න උපන්න කෙනාට නොමැරීමක් නෑ යෝ චිරං ජීවතිසෝ අසරතං අප්පමාදීය යමෙක් බොහෝ කල ජීවත් වෙනවා කියලා කියනවනම් අද අවුරුදු 100ක් හරි ඒ චුට්ටක් වුණ වැඩි වෙයි මහණෙනි කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා කියනවනම් එයා ඍතු වලින් ගත්තොත් ඍතු 300ක් ජීවත් වෙයි හේමන්ත ඍතු 100යි ගිම්මාන ඍතු 100යි වසන්ත ඍතු 100යි. මාස වලින් ගත්තොත් ඔන්න මාස 1200ක් ජීවත් වෙයි. ඔන්න සිහි කරගන්න. මම මම කියලා ස්ථිර ජීවත් වෙන්න ඉන්න අපේ ජීවිතය කීයද? මාස 1200යි. දැන් මාස කීයක් ගිහිල්ලාද කියලා ගණන් කරගන්න, මතක තියාගන්න, ලියාගන්න, බලාගන්න අපව. මාන්නේ අර්ධ මාස වලින් ඔන්න මම කියන්න. කෙනෙක් අවුරුදු 100ක්ම ජීවත් වුණා. අර්ධ මාස ඕනනම් 2400ක් ජීවත් වෙයි. මා නෝන මං දවස් ගාන කියන්න. දවස් 36500ක් ජීවත් වෙයි. මා නෝන මං කන බත් තෙල් ගන්න කියන්න. ඕනනම් කෙනෙක් මවගේ කිරි උරා බුන ටිකේ ඉඳලා ලෙඩට දුක හැදිලා නොකන බත් නොකෑවොත් ඒ දේල් ගන්නත් එක්ක බත් තෙල් 70000ක්යි. මහණෙනි මනාකොට කියනවනම් මනුස්සන්ගේ ජීවිතය අද අල්පයි කියලා අද කියන්න වෙනවා මහණෙනි මම මිනිස්යන්ගේ වයස අවුරුදු වලිනුත් කිව්වා ඍතු වලිනුත් කිව්වා මාස වලිනුත් කිව්වා අර්ධ මාස වලිනුත් කිව්වා දවස් වලිනුත් කිව්වා කන බත් වේල් ගන්නත් කිව්වා මහණෙනි මහණෙනි මිනිස්යන්ගේ ජීවිතය අල්පයි හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවා අප්‍රමාදව කුසල් කරන්ට භ්‍රමචර්යාව හැසිරෙන්න උපන්න කෙනාට නොමරීමක් නැහැ යං වූ භික්කවේ සත්තාරා කරණීයා ශාවකානං හිතේසිනෝ ශාවකානං අනුකම්පකේන කතං වූතං මයා ඒතානි භික්කවේ රුක්ක මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ජායත භික්කවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරණෝ අහුවත්ත ශාවකයන්ට අනුකම්පා කරන ශාවකයන් කෙරෙහි හිතේසි වූ ශාස්ත්‍රුන් වහන්සේ නමක් විසින් යමක් කළ යුතුය නම් ඒ හැම දෙයක්ම මම නුඹල වෙනුවෙන් කරලා තියෙනවා. මහණෙනි මේ හිස් ගෙවල් තියෙනවා, ගත්මුල් තියෙනවා. අප්‍රමාද ධ්‍යාන වඩන්ට ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වෙලා පස්සෙ විපිලිසර වෙන්න එපා. නුඹලට මේ අපේ අනුශාසනාවයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් පින්වත්නි මෙතෙන්දි මට මතක් කරන්න තියෙන්නේ අපේ ජීවිතයේ මෙච්චර කාලයක් දුල සැපසනසිල්ල හොයාගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ගෙවුනා මේ බොරුවක් කරනවා හෝ තව ව්‍යාජත්වයක් හෝ මම කියන නිසා හෝ බුදුහාමුදුරුවෝ කියපු නිසා හෝ ස්වාමීන් වහන්සේලා කියන නිසා නෙමෙයි තම තමන්ගේ ජීවිතය දිහා බලන්ද හැමදාම නිදුක් බවමයි ජීවිතේ පුරාවට හොයාගෙන ආවේ හැම වෙලාවෙම සුවපත් භාවයමයි බලාපොරොත්තු වෙන්නේ හැම වෙලාවෙම දුක නැති කරන්ට සැපවත් වෙන්නම උත්සාහවත් වුනේ ජීවිතයෙන් සමහරට අපි නොදන්නවා වෙන්න පුළුවන් ඒත් අද මෙතන නතර වෙලා තියෙන මේ මොහොතේදී මොහොත වෙනකොට දුක අපේ ජීවිතවල එහෙමමයි සැප අපේ ජීවිතවලට ලං වෙලා නැහැ මේ ගතානුගතිකව දිවන සමාජ රටාවට එකතු වෙලා සැප ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් ඔහේ දුවන්නේ නැතුව මල් කාපු නරියා වගේ ගහ උඩ තියෙන මල් දිහා මස් කියලා බලාගෙන ඉන්නවා වගේ වෙන්නේ නැතුව හෙට දවසේ තැමසිල්ල ලැබෙයි කියලා ඉරණමට බාර දෙන්නේ නැතුව අද දවසේ මේ දැන් තැමසෙන්නේ කොහොමද කියන ධර්මතාවය සිහි කරගන්න තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න මිනිස්සෙක් හැටියට අපි කළ යුත්තේ ඒකයි හොඳට සිහි කරලා බලන්න මේට අවුරුදු 100කට එහා බලන්න බොහොම කලාතුරකින් කෙනෙක් ලෝකේ හිටියොත් මිසක ඒ කවුරුවත් අද ජීවිතුන් අතර නැහැ. එහෙනම් අපිටත් මේ ටිකමයි මේ ඉන්න ටික කාලෙ තුල අපිට මනුස්ස දහම මිනිස්සෙක් හැටියට සුළු හෝ උපකාරයක් තව කෙනෙකුට කරන්න පුළුවන් නම් ඒක කරන්න. ඒ වගේම ඉඩ ලැබෙන හැම මොහොතකදී අත නොහැර ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න. මේ ජීවිතයේ සසර වට අනු යන ජීවිතයක් කරගන්න එපා. බොහෝම කාලෙක ඉඳලා හිතලා බලලා නුවණින් කටයුතු කරන පිරිස් බිහි වෙලා නැහැ. ඔහේ ජීවිතයේ ගෙවෙනවා, ගෙවෙන්න අරිනවා. නමුත් මේ ලැබු මනුස්ස ජීවිතයෙන් එහෙම කරගන්න එපා. අපිට තියෙනවා බොහොම වටිනා මනුස්ස ජීවිතයක්. සමහර විටක අපි අපේ ඒ මනුස්ස ජීවිතේ වටිනාකමක් දන්නේ නැති තත්ත්වයට ඇවිල්ලා. ඔගලන්ට පුළුවන් නම් අත්පය හතරම වළංගු නැහැ ඔත්පල වෙලා මල මුත්‍ර වලින් ශරීරය නෑවිලා මෙහෙන් මදුරුව කනවා දැන් එලෝ ගන්නවත් අතපය හයිය නැහැ මේ වගේ වෙලාවකදී කාගේවත් පිහිටක්කුත් නැහැ. මේ වගේ වෙලාවකදී දුක් නොවි සතුටින් ඉන්න පුළුවන් මනසක් තියෙනවනේ. මෙන්න මෙතන ඉලක්ක කරගන්න ජීවිතේ මේකයි කියලා. මෙන්න මෙතෙන්ට එනකොට අපිට පුළුවන් නම් සතුටින් ඉන්න පරප්‍රත්‍ය රහිතව අනුගේ නැතුව එයා නාතයි එයා අනාත නැහැ එයා සුරක්ෂිතයි ඒක මෙහා හැම කෙනෙක්ම අසරණයි හැම කෙනෙක්ම අනුන්ගේ පිහිට වෙනවා. ඒ පිහිට නොලැබුණු දුකෙන් දුකටමපත් වෙනවා. දුක්සහගතව සිද්ධ වෙන කාලක්‍රියාව ලාමකයි කියතු. හැම කෙනෙක්ම මේ හැම දෙයක්ම කරන්නේ අපිට දුක් විඳින්න වෙයි කියන බලාපොරොත්තු දුක හඳුනා ගන්න දුක හඳුනගෙන දුකෙන් එතර වෙන්න උත්සාහවත් වෙන්න. මම අද මාර්ගයක් නම් කිව්වේ නෑ. දුක නැති කරන්න ක්‍රමයක් නම් කිව්වේ නෑ. මම කිව්වේ මතක් කළේ අපේ ජීවිතවල අපිට දකින්න මෙන්න මේ වගේ පැත්තක් තියෙනවා. මිනිස්සෙක් වෙලා උපන්නට මිනිස්ස කය තිබුණට හුරු කරමින් පවතිනවා අපි උසස් නොවුණු මනසක්. ඒක භයානකයි කියන එකයි පෙන්වන්නේ. ඒ හින්දා හැම කෙනෙක්ම ජීවිතය පිළිබඳව මේට වඩා යථාර්ථවාදීව දකින්න හුරු වෙන්න. සැබෑවටම බෞද්ධයෙක් වෙන්න උත්සාහවත් වෙන්න. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්න ඉස්සලා බෞද්ධයෙක් හිටියේ නෑ. බුදුහාමුදුරන්ගෙන් බණ අහලා තුන්රුවන් සරණ ගිය හැමෝම බෞද්ධ වුණා. ඒ වගේ බෞද්ධයෙක් කියනකොට වචනයට නෙවෙයි වචනේ පරිසමාර්ථයෙන්ම බෞද්ධයෙක් කියන්න නම් බුදුහාමුදුරු දේශනා කළ සද්ධර්මය දන්න කෙනෙක් වෙන්න ඕනේ. ඒ නිසා එකපාරට බෑ ටික ටික හරි හිමින් හිමින් හරි gedara dore ඉඳගෙන පුරු කරන්න පුළුවන්. මම මුලින් මතක් කළා මම මේ මතක් කරන්නේ ඔක්කොම යන්න අරන්නේට වනගත වෙන්න මහාන වෙන්න කියන එක නෙමෙයි. අපි මේ ධහම ඉගෙනගෙන තියෙන ක්‍රමය සමහරට වැරදි. අපිට පුළුවන් නිවන් දකින්න ලෝකෝත්තර මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් වඩනවා. නමුත් gedara මිදුලත් අතු ගන්නවා, ආල් කරනවා, උයනවා, පියනවා මේකට කරන්න පුළුවන්. මේ ධහම කියන එක අවශ්‍ය වෙන්නේ දුක උපදින ලෝකෙ තුලදී. දුක නැතුව ඉන්න මිසක කැලේකට ගිහිල්ලා පැත්තකට වෙලා ඉන්න ටිකට විතරක් නම් මේක ප්‍රයෝජන තියෙන පළක් නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ හතර ඉරියව්වෙම, ගෙවල් දරවල් වල ඉඳගෙනම හිත හදාගන්න ක්‍රමය. බොහොම වටිනා බෞද්ධයෙක් හැටියට දත යුතු දැනගත යුතු කොටසක් තියෙනවා. මේ ටික පෙන්වන්න මේ කාල වෙලා වැඩි වෙන්නේ නැහැ. මම ධර්ම දේශනාව අවසන් කරන්නම්. ඊට පස්සේ ටික ගැඹුරුයි ගැඹුරු මේ ගැන අපිට සාකච්ඡා කරන්න කතා කරන්න පුළුවන් කැමති කෙනෙකුට ඉන්න ඉඳලා ඊටු ටිකට සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට අවසන් කළාම කැමති කෙනෙකුට යන්න පුළුවන් එහෙම හොඳයි නේද මොකද අපහසුකම් කියන ගෙවල් දොරවල් කටයුතු කරන තියෙන හැට තින්න පුළුවන් නමුත් මේ සාරාංශයෙන් ධර්ම දේශනාවේ සාරාංශය ගන්න මම මතක් කළේ අද දවසේදී අපි මෙච්චර කාලයක් දුක නැතුව ඉන්න නොයෙක් දේ කළා නමුත් දුක නැති උනේ නැහැ එහෙනම් දුක නැති කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධම අනුවත් කටයුතු කරන්න බලන්න වටිනවා එනිසා ඒකට උත්සාහවත් විය යුතුයි කියන කරුණයි එන්නේ අවශ්‍යතාවය හිතේ හරණය කරගන්න මට මතක් වෙන්නේ මේ ටික පූජා කරන්න නම් තමයි මේ එහෙනම් අපි ඒක පූජා කරලා අවසන් කරමු ඈ හොඳයි එහෙනම් පානපත් කරන්න <laughs> එළේ මේ මට අමතක වුණා කවුරු සාධනාවක් පවත්න්නේ කෙටියෙන් මෙහෙම වදින්නේ නෑ නමාමි බුද්ධං ගුණසාගරං තං නමාමි ධම්මං සුගතේන දේසිතං නමාමි සංඝං නිරාජ ශාවකං නමාමන්තං සුගතස්ස මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක සියලු පාපයන්ගෙන් අත මිදුන සේක රහසින්වත් පවු නොකළ සේක සියලු ලෝකවාසීන්ගේ ආමිත ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසු වනසේක මෙසේ අනන්තෝ අප්‍රමාණ ගුණ ඇත්තා බුදුරජාණන් වහන්සේට අප විසින් පිළියෙල කළා මෙම සියලුම පූජාවෝ නිර්වාණ සාන්තිය පතා සසර දුකින් අත මිදීම පතා පූජා කරමු පූජා වේවා පූජා වේවා පූජාම වෙත්න හොඳයි එහෙනම් මේ පින්වත් සිදුත බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ තමන් විසින් ගෑමිය සත්‍යගත පත්ති බුදුරජාණන් වහන්සේට පූජා කරලා බුද්ධ පූජා කුසලින් සිද්ධ කරගත්තා. ඒ වගේම අවස්ථානුකූලව ජීවිතයේ තේරුම් ගන්න මේ සංසාර දුක්ඛය අවසන් කරලා සසර පරතරක් දකින්නට සමත් වෙන ඥාන දර්ශනයක් උපයෝගී ඇති කරගන්නට උපකාර වන සද්ධර්මයෙන් විදුකු ශ්‍රවණය කරලා මේ පින්වතුන්ට බොහෝ කාලයක් හිතිත සන්තෝෂ වෙන්න පුළුවන් වටිනා පින්කමක් අද දවසේ සිද්ධ කළා සිද්ධ කරගත්තා දැන් කවුරුත් කල්පනා කරගන්න සියලු ආකාරයෙන් පහල කරගත සියලු කුසලයන් ලෝකයේ සම්බුද්ධ ශාසනයත් ඒ වගේ මේ පින්වතුනුත් මේ විහාරස්ථානයේ මේ ගම් පළාතට අධිග්‍රහිත ශාසන මාමකෘෂ්ඨකාරක යම් දේවගණ සමයක් වේ නම් මේ සිළු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දිවේ දිව්‍යංග දිවිසු වල දියුණු වීමෙන් දිව්‍ය පතන බෝධියකින් උතුම් වූ සංසෙත්වා කුල සාධනා දක්වා ඒ වගේම දීපත් කරගන්න මේ පින්වතුන් නමින් මේ සී කාල යාත්‍රා කළා වූ මේ ජීවිතේ සාංසාරිකව යම් තාක්ෂණික සම්මත නවිතම දනාම ඒ පින්වත් සිළු දෙනා ඔවුන් කළා වූ පිනක් වෙන් සතුටින් සාධනා දෙන්නේ පින් අනුමෝදන් වේවා ඥාතින් දුක් ඇති ස්ථානවල සිටින දුකින් අත මිදී සැපවත් භාවයකටපත් වීම සැපෙන් සැපයටපත් වෙත්වා ඒ අය ප්‍රාත්මී බෝධිකින් උතුම් නිවනින් සැනසෙත්වා සාධනා මේ පින්වත් පිරිසටත් මේ පින්වත් පිරිසට මේ සත්‍යාවට සම්බන්ධ වෙන්නට ඒ දවස්තාව සලසලා ගෙවල් දරවල ලෙන්නට හැකිව යම් තාක් සත්‍යිතනම් ඒ සෑම දිනාටත් මේ පින්වත් සියලු දිනාට පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුනුරන් සතු අනන්ත ගුණ බලයෙන් මේ මහා පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ පින්වත් සෑම දිනාගේම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපල උපද්ද දුරු වේවා කරන කෙන යහපත් වැඩ සියල්ල සමුද්ද වේවා සසර වසනා තුරු තාපිපාසාදී දියකට දුක දුප්පත් අසරණ දින්දු භාගයකටපත් නොවි බුදුපසේ බුදුමහා රහතන් වහන්සේලා සදහට නිවිතන සීපන්න වැඩවදාලා වූ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැත්තව සදාකාලික සැප ඇති ශාන්ත සුපුතුම් වජරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීමට කුසල ධර්ම අපි සෑම දිනාටම උතුම් නිවන් පිණසම පාරමිතාවක් වේවා කියලා සාදුකාරයෙන් ධර්ම දේශනාව අවසන්. එතකොට ගෙවල් දරවල් කටයුතු කාරණා තියෙනවා.